ඒකායනෝ අයම් විස්සවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්‍රමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අභිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි ඉරිදා දිනේ පවත්වන ධර්ම දේශනාව සඳහා මේ දිනවල මාතෘකාව සපයාගන්නේ සතිපට්ඨාන සූත්‍රයෙන්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 මේ සංසාරයේ දිගින් දිගට යන ගතියක් භාගතුන් වහන්සේ දැකලා මේ සත්වයන්ගේ ඒ ක්ලේශ පාරිශුද්ධිය පිණිස, චිත්ත පාරිශුද්ධිය පිණිස තමයි මේ සතිපට්ඨාන දේශනා කරන්නේ. එතකොට එදා බුදුරජාන් වහන්සේ ඒ කුරු රට වාසය කරනකොට කම්මාස ධම්ම කියන නියම් ගමේ වාසය කරනකොට ඒ රැස්වලා හිටිය භික්ෂුන් වහන්සේලා අරබයා මේ සූත්‍ර දේශනාව දේශනා කරනවා.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 ඊට පස්සේ අපි වේදනානුපස්සනාවට පිවිසුණා. මේ කයේ හටගන්නා සැප වේදනා, දුක් වේදනා, නොදුක් නොසුව වේදනා ඒ ඒ ආකාරයෙන් දැනගනිමු. එතන එතන දැනගනිමු. ඒවා ඒ ඒ මොහොතේදීම අත්දකින්න. ඒ වඩන වේදනානුපස්සනාව ගැන අපි ඊට පස්සේ සාකච්ඡා කළා. ඊට පස්සේ අපි ගිය සතියේදී තවත් යම් අතකින් කියනවා යම් ගැඹුරු මාතෘකාවට පිවිසුණා චිත්තානුපස්සනාවට.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 අරගෙන යන ස්වභාවයක් මේ ධර්මයේ තුල දැක ගන්න පුළුවන්. පටන් ගන්න ඉතාම සුසියුම්ම ඉතාම සරල තැනකින් අපි කාටත් කරන්න පුළුවන් තැනකින් පටන් ගන්න. අපිට එතෙන්දි හිතෙන්නවත් නෑ මේ වගේ සරල දෙයක් කළා අර තරම් යමුරක් මට වටහා ගන්න හම්බ වෙයිදෝ කියලා හිතන තරම් ඒ තරමට සැකයක් පවා හිතේ පහළ වෙන තරම් බොහෝම සරල තැනකින් පටන් ගන්නවා. හැබැයි ඒකමයි මෙතන තියෙන රහස. ඒ බඳු සරල මනසක්, තැම්පත් වෙච්ච මනසක් අනවශ්‍ය දේවල් හිතන්න ගිහිල්ලා පැටලෙවෙච්ච නැති මනසක් හරහා තමයි එහෙනම් අපිට ගැඹුරක් අවබෝධ කරගන්න යන මාර්ගයේ බුදුරජාණන් වහන්සේ උත්තර කරලා දෙන්නේ. ඉතින් එතකොට මේ ගමනේදී අපි තේරුම් යනවා කායानुපස්සනාව මට්ටමේදී කෙනෙකුට සෑහෙන්න ඒක ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න ඒ වගේම ඒකට යෙදিলা සෑහෙන කාලයක් ගත කරන්න ගත කරන්න ඒ වගේමයි සමහර ලාවට අතීත භවයන්ෙදී හොඳට පුරුදු කරපු කල ශක්තියකුත් තියෙනවා නම්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 ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව මේ කියන බොජ්ජංග ධර්මයන් ගැන යාට ටික ටික දැන් වැටහෙනවා. මේ බොජ්ජංග ධර්මයන්ගේ හඳුනා ගැනීමක්. ඒ ඒවා හොඳින් තේරුම් ගැනීමක්. දක්වා ඊට පස්සේ බොජ්ජංග සම්බන්ධයෙන් කොටසක් අන්තර්ගත වෙනවා. ඉතින් මේකේ කුළු ගැන්වීමක් වශයෙන් මස්තක ප්‍රාප්තියක් වශයෙන් අන්තිම චතුරාර්ය සත්‍යය දේශනා කරලා තියෙනවා. ඉතින් අපිට තේරෙනවා එතකොට බුදුරජාන් වහන්සේගේ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 නිවීමක්, සැලසීමක්, කෙලස් අඩුවීමක්, කෙලස් ප්‍රහාණයක් කෙනෙකුට සාක්ෂාත් වෙනවා. එතකොට මෙන්න මේ වගේ බොහෝම ප්‍රබල කාරණා රැසක් මුදුන්පත් කර ගැනීම සඳහා භාගතුන් වහන්සේ එතකොට මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා. දැන් ඒකෙත් අපිට එතකොට අද විශේෂයෙන්ම ධම්මානුපස්සනා කොටසේ එන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 ඒක මේ පොතකින් බලලා තේරුම් ගන්නවා නෙමෙයි, බණකින් අහලා තේරුම් ගන්නවා නෙමෙයි. මේ මොහොතේ තමා තුළ අවධානය පවත්වමින්, සතිය පවත්වමින්, සිහිය පවත්වමින් මේ මොහොතේ සිද්ධ වෙන ධර්මතාවයන් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක තමන්ගේ අත්දැකීමක් වශයෙන්, පෞද්ගලික අත්දැකීමක් වශයෙන් දැනගන්න, දැකගන්න උත්සාහ කරනවා. පතංච වික්‍රේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. පංචසු නීවරණේසු කියලා ඔන්න මාතෘකාවක් ගන්නවා.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 එතකොට තියෙන්නේ කාමච්ඡන්දයෙන් තොර වූ සිතක්. ඉතින් එතකොට එයා ක්‍රමානුකූලව භාවනාව වඩ아가ගෙන ආවනම්, සතිපට්ඨානය දියුණු කරගෙන ආවනම්, එයාට මේ කාමච්ඡන්දයෙන් තොර වෙච්ච හිත එච්චර මේ හඳුනගන්න අපහසු නෑ. මොකද දැන් අපි ආනාපාන සතියක් දියුණු කරගෙන යනකොට උනත් එයාගේ හිතේ ආස්වාද ප්‍රසආස සුලං රැල්ල සමනය වුණාම හොඳට අපිට මුලැමැද අහද බලලා ඒක තැම්පත් වුණාට පස්සේ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 නැත්නම් හිත රාගෙට අහු වුණා රාගෙට වැටුණා මම වහලෙක් වහලෙක් වුණා කාමච්ඡන්දේ නැත්නම් රාගේ වහලෙක් වුණා කියලා එයාට තේරුණේ අපි කියන වීතික්‍රමණයක් වුණාට පස්සේ. එයා එක්ක නරක වැඩක් කළා. එයාට නොගැලපෙන වැඩක් කළා. නොගැලපෙන වැඩක් කරලා පසුතැවෙනකොට තමයි තේරුනේ මම සම්පූර්ණයෙන්ම මේ රාගේ වහලෙක්ව කටයුතු කළා කියලා තේරෙනවා. ඒ ඇවිල්ලා බොහොම දුර්වල වටනක්. ඒ ඇවිල්ලා කිසිම සතියක් තාම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 ටික වෙලාවකට දැන් කාමච්ඡන්දයෙන් සිත නිදහස් වුණා. ඒ ආපු කාමච්ඡන්දේ බැහැර වුණා, අයින් වෙලා ගියා. ඊට පස්සේ කාමච්ඡන්දේ ආවේ නැහැ. ඔන්න ඔකත් එතකොට මේ යෝග අවශ්‍ය තේරුම් ගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ව්‍යාපාදේ ගැන විස්තර කරනවා ඒ අන්දමින්. සම්තං වා අධ්‍යත්තම් ව්‍යාපාදං අත්තිමේ අධ්‍යත්තම් ව්‍යාපාදෝති පජානාති. දැන් යම් අවස්ථාවක හිතේ ව්‍යාපාදයක් තියෙනවා තරහවක් තියෙනවා දේශයක් තියෙනවා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 ව්‍යාපාදයක්, මරුස්නා ගතියක්, තරහවක්, කේන්තියක් ඔන්න අලුතෙන් හටගන්නකොට අන්න ඒකත් එයා දැනගන්නවා. යථාච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උපාදෝ හෝති සංචපජාත. අපි හිතමු එයාගේ හිතේ තිබුණ බොහොම සන්තුන් ගතියක්, තරහාවක්, කේන්තියක් තිබුණ නැහැ. හැබැයි අන්තිසේ තමන් අකමැති කෙනෙක් ඉස්සරහට එනවා. එතකොට අන්න ඒ කලින් නොතිබිච්ච නොරුස්නා ගතියක් හිතේ පහළ වෙනවා.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 ව්‍යාපාදයෙන් නිදහස්, තරහෙන් නිදහස්. යථාච පහිනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුපාදෝ හෝති සංජපජානාති. එතකොට මේ බැහැර වෙච්ච ව්‍යාපාදය දැන් ටික වෙලාවක් ආපහු එන්නේ නැහැ. එතකොටත් අන්න යම්කිසි සංසිඳීමක් තියෙනවා. ව්‍යාපාදයෙන් තොර සිතක් තියෙනවා. ඒකත් වල යෝගාවචරය තේරුම් ගන්නවා. ඊට පස්සේ ඊළඟ නීවරණය ගැන විස්තර වෙනවා. සන්තං වා අධ්‍යත්තං තීන මිද්දං අසිනේ අධ්‍යත්තං තීන මිද්දං ති පජානාති.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 උදාසීන ගතියක් කොහොමද පහළ වෙනවා. අපි හිතමු අපි තවල් ආහාරයෙන් පස්සේ ඔන්න කලින් නොතිබිච්ච උදාසීන ගතියක් නිකන් පහළ වෙනවා ගගේ තමයි තේරෙන්නේ ඈනුමක් යනවා. පොඩ්ඩක් ඇහැ වැහෙන්න වගේ හදනවා. නිදිබ නිදිගත ගතියක් එනවා. අන්න කලින් නම් එහෙම තිබුණේ නැහැ. කලින් හොඳට මේ පිවිදිච්ච මනසකින් හිටියේ. දැන් හැබැයි ටිකක් ඔපෑණි ගතියක්, කම්මැලි ගතියක්, උදාසීන ගතියක් ඔන්න පහළ වෙනවා. ඒකත් තමයි යෝගාවචරය තේරුම් ගන්න. එතකොට යථාච මෙතන ඊළඟට කියන අසම්පංවා අජ්ජත්තම් තීනමින් දන් නැති මේ අජ්ජත්තම් තීනමින් දන්ති පජාත තීනෙන්නේ නැති වෙලාවකදී හොඳට වීර්යවන්ත වෙලාවකදී හිත ප්‍රසන්න වෙලාවකදී වැඩක් කරන්න තරම් ජවයක් තියෙන වෙලාවකදී ඒ බවක් තේරුම් ගන්නවා කලින් නොතිබිච්ච තීන මිද්‍යාව පහළ වෙනකොට ඒකවත් තේරුම් ගන්න හැබැයි දැන් ඒක ඒ ආකාරයෙන් තේරුම් ගැනීම නිසා ඒකට අහු වෙන්නේ නැති නිසා අන්න තීන මිද්දයක් පැහැර බැහැර වෙලා යනවා. මේ තියෙන ඔතෑණි ගතිය, කම්මැලි ගතිය, උදාසීන ගතිය, උදාසීන ගතිය ඒකටත් අපි අනුබල නොදුන් නිසා අන්න ඒක බැහැර වෙලා යනවා. ඒකට කියන යථාච උප්පන්නස්ස තීන මිද්දස්ස පහණං හෝති සංත බජානාති. දැන් ඔන්න ඒක බැහැර වුණා හැබැයි දැන් ටික වෙලාවකට ආයිත් අර හිතේ ප්‍රසන්න බව, උද්‍යෝගිමත් බව ඉතුරු වෙලා තියෙනවා. දැන් ආයි ඔතෑණි ගතිය, කම්මැලි ගතිය ආවේ නැහැ. අන්න පහන පහිනස තේන මිද්දස්ස ආයතින් අනුපාදෝ හෝති පංචපජානාති. ඉතින් මේකේ උත්කෘෂ්ඨම මට්ටම කියන්නේ ඉතින් රහත් වෙන මට්ටමක්. ඊට මෙහා දිතේකට යෝගාචරයට හඳුන ගන්න පුළුවන්. දැන් මේ තීන මිද්දයට නිවැරදිව තමයි මුහුණ දුන්නා. ඒක ඒ ආකාරයෙන්ම හඳුනාගත්තා. ඒ නිසා ඒ තීන මිද්දේ බැහැර වුණා. ඒ ආකාරයෙන්ම ඊළඟ නීවරණ ගැන බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. සන්තං වා අජ්ජත්තං උද්දච්ච කුක්කුච්ඡං අතිනේ අජ්ජත්තං උද්දච්ච කුක්කුච්ඡං කියපදාලා.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 සිද්ධ වෙනවා නම් ඒ ආරම්භක මට්ටමේදීම යෝගාවචරයට දැනගන්න පුළුවන්. ඒකයි කියන්නේ අපාච අනුප්පන්නස්ස උද්දච්ච කුක්කුච්චස්ස උපාදෝ හෝති පංචපදාන. කලින් නොතිලිච්ච උද්දච්ච කුක්කුච්ච දැන් ඔන්න පහළ වෙනවා කියලා තේරුම් ගන්න. ඉතින් ඒකට අනුග්‍රහ නොකිරීම නිසා ඒක බැහැරලා යනවා. එතකොට ඒ උපන් උද්දච්චය කුක්කුච්චය බැහැරලා ගියා කියලා දැනගන්න. ඉතින් අපි ඒකට නිවැරදිව මුහුණ දීපු නිසා එතන ටික වෙලාවක් හිත ඒ විසිරුණු භවෙන් පහිටවෙන්නේ තොරව වාසය කරනවා. ඒ தත්ත්වයක් දැනගන්න. ඉතින් අන්තිමට බුදුරජාණන් වහන්සේ විචිකිච්ඡාව ගැනත් ඔය විදිහටම දේශනා කරනවා. යම් වෙලාවකදී හිතේ සැකයක් තියෙනවා නම් අන්නේ සැකයක් සැකය වශයෙන්ම තේරුම් ගත්තා. තාම හැබැයි ඒක මුල මට්ටමම අඳුරගන්න බැරුණා. හැබැයි යම් වෙලාවකදී දැන් නම් මේ හිතේ දුවන්නේ සැකයක් කියලා යා ඒ සැකයෙන් බැහැර වෙලා බලන්න පුළුවන් අවස්ථාව මෙතනදී මතක් කරලා දෙනවා. සන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං අත්ථිමේ අජ්ජත්තං විචිකිච්ඡන්ති පජානාති. දැන් එතකොට සැපේන් කලින් නොදැනුවත් වුන් වගේ ටිකක් පෝෂණය වුණා හිතේ සතිමත් බව අඩු නිසා ඒක පෝෂණය වුණා. හැබැයි යම් අවස්ථාවක Tamanට සිහිය එළඹ සිටියා. ආයිත් නුවණ පහළ වුණා. එතකොට අන්න ඒකෙන් අයින් වුණා අයින් වෙලා ඒක දිහා බලනවා. එතනින් පස්සේ අපි ඒක පෝෂණය කරන්නේ නැහැ. තමයි හඳුනාගත්තා මෙයා ඇවිල්ලා ප්‍රඥාවක් නෙමෙයි මේ ආයල සැකයක් කියලා ඒ ප්‍රඥාවෙන් සැකය වෙන් කරගන්න ඕන යෝගාචරයට පුළුවන් වෙනවා. ඒ ඔස්සේ යන්නේ නැතුව ඒක සැකේ පෝෂණය කරන්නේ නැතිව ඒකෙන් බැහැර වෙන්න යන්න යාට පුළුවන් වෙනවා. එතකොට අන්න සැකය දුර වෙලා යනවා. එතකොට බුදුහාමුදුරුවෝ කියන අසන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං නක්තිමේ අජ්ජත්තං විචිකිච්ඡන්ති පදානයි. දැන් මේ ලාවේදී විචිකිච්ඡාවක් නැහැ. විචිකිච්ඡාවක් නැති බවම දැන් හඳුනගන්න. ඉතින් මේ විදිහට වාසය කරද්දී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 යථාත උප්පන්නාය විචිකිච්ඡාය පහනම් හෝති පංචපදානං. ඊට පස්සේ දැන් ඔන්න සැකයෙන් හිත නිදහස්. ඒ නිදහස් වෙච්ච පිට. දැන් ඔන්න සැකය ටික වෙලාවකට හෝ එන්නේ නැහැ. යථාච අහිනාය විචිකිච්ඡාය ආයතින් අනුපාදෝ හෝති පංචපදානං. ඒතර මේ විදිහට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සේ හේතු. බහිද්ධාච ධම්මේසු ධම්මානුපස්සේ හේතු. අද්දච්ච බහිද්ධාච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 ඒ ඒ අන්දමින් නිවැරදිව හඳුනා ගැනීම මේ ප්‍රඥාව අවශ්‍යයි. එහෙනම් සීල සමාධි ප්‍රඥා තවදුරටත් දියුණු කරන්න අවශ්‍යයි. මේ නීවරණයන්ගෙන් බැහැර වෙලා සිත පිරිසුදු පාත්තන්. එතකොට අන්න ආරෂ්ඨාංග මාර්ගයේක උමනාව යෝගාවචරය හඳුනා ගන්නවා. ඉතින් මේ අන්දමින් අපිට මේ නීවරණ කොටසිනුත් ධම්මානුපස්සනාවේ නීවරණ කොටසිනුත් අපිට හඳුනා ගන්න පුළුවන් ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු සතිපට්ඨානය. සිහිය පිහිට වීම, පිහිට වූ සිහිය තව තව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 සාදු සාදු සාදු හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි